රංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි මීට දශක ගණනාවකට පෙර අපේ රටේ තිබුණා සිනමාව සහ කලාවට වෙන්වුණු පුවත්පතක් ඒකේ නම විසිතුර විසිතුර පත්තරේ කතුවරයා හැටියට කටයුතු කරේ ආතරුව අමරසේන. ඔහු අදත් මේ සිනමාවේ ප්‍රගමණය දිහා බලමින් සිටින කෙනෙක්. ඒ විසිතුර පුවත්පතට කලාකරුවන් පිළිබඳ අමුතු ආරක අමුතු තාලෙක විශේෂාංග ලියපු ඊටාම කොට නලදක් තියෙන තරුණයෙක් හිටියා. ඔහු කොට කල්සමක් ඇඳගෙන ආතරු අමරසේනගේ මේසේ ළඟ දැවටමින් මේ කලාකරුවන් ගැන සම්මුඛ සාකච්ඡා පවත්වමින් ලිපි ලියාගෙන ආවා. ඒ ලිපි සාමාන්‍ය සාම්ප්‍රදායික සම්මුඛ සාකච්ඡාවලට වඩා වෙනත් මුහුණුවරක් ගත්තා. පාඨකයාට දැනුනේ හරියට මේ කලාකරුවා එක්ක ඔහු ඉදිරිපිට තියාගෙන අල්ලාප සල්ලාපේ යෙදෙනවා වගේ තමයි පාඨකයාට මේ ලිපිමාලාව දැනුනේ. මේ පුවත්පත් කලාවේ නියැලී සිටපු මේ උසින් අඩු තරුණයා ඊට නොබෝ දිනකට පස්සේ නොබෝ කාලයකට පස්සේ ගුවන්විදුලියට ආවා. ගුවන්විදුලියට ආවේ ගායකයෙකු වීමේ ඕනකමින්. ඇවිල්ලා කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ළමා පිටියට සම්බන්ධ වුණා. කරුවයි ඔහුට ගීත ගායනා කිරීම කෙසේ වෙතත් ඔහුට කිව්වා මේ මයික්‍රොෆෝනේ ඉදිරිපිට වාඩි වෙලා මේ ළමයි යවන පිටපත් කියවන්න කියලා. ඌ ඊට අපූර්වට නිවැරදිව උච්චාරණය කළා. නිවැරදිව හඬ පාලනය කරමින් මේ පිටපත් කියවුවා. ඊට පස්සේ අලුතින් යම්නම් පිටපත් ලිව්වා. ඊළඟට ඔහු ළමා පිටියට ගීත ලියන්නත් පටන් ගත්තා. කවුරු ගැනද මම මේ පෙරවදන ඉදිරිපත් කළේ කියලා ඔබට කුකුසක් කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මා ඒ කිව්වේ ප්‍රේම කීර්තිද අල්විස් ගැන. ඔහු පුවත්පත් කලාවේදී කැටියට වැඩ පටන් අරගෙන තමයි ගුවන් විදුලියට ආවේ ගායකයෙක් වෙන්න. හැබැයි ඔහු ඊටාම දුර ගමනක් ගියා. ඒ දුර ගමන යන්න මඟ පෙව්වේ කරුණාරත්න අබේසේකර සූරීන්. ඔහු ගායකයෙක් වෙන අරමුණින් ඉවත් කළේ කරුණාරත්න අබේසේකර. අද අපි ඔහු තමන්ගේ ජීවිත කාලයේදී විශිෂ්ට ගීත රචකයෙකු බවට පත්වීම නිසා අපට අද පුළුවන්කම තිබෙනවා ඔහු ලියූ විවිධ ආරේ ගීත කිහිපයක් ඔහු පිළිබඳ ස්මරණය කරමින් රස විඳින්න. අද අපි තෝරගත්ත පළවෙනි ගීතය තමයි මේ. Thank you. ගහට දී හදන්න ගහට කොළට පාත වෙන්න දීතිකලෙහි අතේ තිබුණ ආදරයයි කරුණාවයි කාටවත් නොදී කුරුල්ලන්ට දී හදන්න ගහට කොළට පාත වෙන්න දීතිකලෙහි අතේ තිබුණ ආදරයයි සතුටක් මට ඉඳනුණා උරුල්ලන්ට දී හදන්න රහත කොලක පාත වෙන්න ආචාර්ය වික්ටර් රත්නායක. ප්‍රේමකීර්ති ලියපු ගී වලින් වැඩි හරියක් ගායනා කළේ වික්ටර් රත්නායකයන්. මේ දෙදෙනා අපූර්ව සුසංයෝගයක් බවට පත් වුණා. විවිධ ආකෘතියේ විවිධ ආකෘතිවලට මාරු වෙමින් ගීත ලිවීමේ හැකියාවක් ප්‍රේමකීර්තිට තිබුණා. මේ නිසා ආචාර්ය වික්ටර් රත්නායකටත් ඊටාම මధుර තාල රූප නිර්මාණය කිරීමේ හැකියාවක් මේ ගීත රචකයා විසින් ගීත නිබන්ධකයා විසින් ලබා දුන්නයි කියලා මට හිතෙනවා. මේ ආදරය సౌందర్యාත්මක කාව්‍යයකට නගපු හැටි ප්‍රේමකීර්ති දල්විස්. මේ මේ තනුව ඊටම සරල බවක් තියෙනවා. ඒ වගේම අර හදවත වැළඳ ගන්නා මේ නාද මාලාවක් කියලා මට හිතෙනවා මේ කුරුල්ලන්ට ගී ගන්න කියන එකේ. ඔබ කොහොමද මේ ගීතයේ තාල රූපය දකින්නේ? මට පේන්නේ මුගක්ම මේ අපේ අතර ප්‍රචලිත මේ ළමයි බොහොම කැමති අපේ අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියෝ කිව්වත් අපි ළඟ තියෙන රිද්මය අපි කෙම්ටෝ කියලා කියන්නේ සංගීතඥයෝ ඉංග්‍රීසියෙන් කියන 68 කියලා. බොහොම ප්‍රචලිත තාලයකට රිද්මයකට තමයි මේ තනුව අනිත් එක සුද්ධ ස්වර. ඉතින් හිතන්න බෑ සුද්දස්වර වලින් මේ වගේ <laughs> මේ මේ තනුව කදාගන්න පුළුවන් කියලා. නමුත් ඊටාම ජනප්‍රිය වෙන්නත් එක්ක ඒ ගතියක් තියෙනවා. නමුත් ලස්සන තනුවක්. දැන් අපිට සුද්දස්වර වලින් ගීත වැඩි හරියක් ගායනා කරපු ගායකයා හැටියට මතක් වෙන එකපාරට සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත. ඒවා ඒ ඒවා වඩාත් අපට සමීපයිනේ. කොමල ස්වර එන්නේ එන්නේ ටිකක් සීරියස් පාට සංකීර්ණ සංකීර්ණ මේ සංකීර්ණ බවෙන් තොරයි. ඒක නිසා කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සංගීත ඥානය තියෙන කෙනෙකුටත් නැති කෙනෙකුට මේක අපූර්ව ආස්වාදයක් ලබා ගන්න පුළුවන්. ප්‍රේමකීප් ඩාල්විස්ගේ තවත් ගීත රචනාවක් මේ. ගඟක් පෙල් අප නැතුවත් තව දලුලනවා වියරල පෙරසේම බිඳෙනවා නුගගත් පෙල් අප නැතුවත් තව දලුලනවා අර කවි බින් අඳුරල් නගරය මා ඔබ මුණ ගැසූ නගරය සැඟිල්ලක එල්ලියනවා ඒ කාලේ පැතු පැතු යලි සිහිරෙනවා ජීවිතයම හීන එක කියා සිටිනවා මේ නගරේ නගරේ මා ඔබ වෙන කිව් නගරේ අතීත ප්‍රේමයක සෙවණැලි. ඇත්තටම කිසියම් පරිසරයක තමන්ගේ අතීත ප්‍රේමණීය සිදුවීම් සිද්ධ වූ ස්ථාන වලට කාලයකට පසුව ගියාම ඒ යම් යම් මතක අවදි වෙලා Taman තුල කිසියම් ආශක්ත භාවයක් ඇති වෙනවා. මෙහි කියවෙන්නේ එවැනි චිත්‍රයක් අතීත මතකය නිසා ඇතිවෙච්ච ප්‍රිය විප්‍රයෝගය තමයි මේ ගීතේ නිරූපණය වෙන්නේ. ඊටාම සරල පදවලක් ප්‍රේමකීර්ති යෝන් අත්දැකීමක් පද චිත්‍රයකට නගලා මර්වින් පෙරේරාට සංගීත වේදිකාර දෙනවා. ඔහු තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. මේ අහිමි ප්‍රේමය ගැන මේ ප්‍රේමයේ සෙවණැලි එහෙම නැත්නම් ප්‍රේමයේ මතකයන් අවදි කරමින් ගායන මේ ගීතයේ තාල රූප උචිතද නැද්ද ගැළපෙනවද හරියටම උචිතයි. මොකද අර කලින් අහපු ගීත වලට හුඟක් වෙනස්. මේක අර කොමල ස්වර හොඳට යෙදිලා තියෙන අනිත් එක අර ස්වර ඇදෙන ප්‍රමාණය ඒවා බලපුවාම පුදුම විදිහට අර ඒ තේමාවට ගැලපෙනවා. මොකද මේ දාර්ශනික තේමාවක් එක්පෙනවා වෙන් වෙනවා. ඔව් ජීවිතේම ජීවිතේම සිහිනයක් කියලා තමයි අවසානයේ ඔහු කියන්නේ. ඔව් මේ හදපත්ලේ ඉතුරු වෙනවා හැබැයි. <laughs> කවදා හරි මතක් වෙනවා. ඒ මතක් වුණාම පුදුම ආස්වාදයක්. ඉතින් එතන තියෙන අර සංසුන් ගතිය ඔක්කොම මේ අර ඇදෙන මාත්‍රාවලින් මේ පෙන්නනවා. ඒ ශෝකී බවකුත් තියෙනවා. ශෝකී බවක්. අහිමි වීමේ ශෝකය. ඇත්තටම මෙච්චර මේ වේගවත් රිද්ම පවතින කාලේ මේ වගේ ගීතයක් අහන්න ලැබෙන එක මට ඉතින් වාසනාවක් කියලා. ලයන්විත ගීතයක්. හොඳම ලයන්විත ගීතයක්. මේ ප්‍රේම කිරිදල්විස් රචනා කර තව ගීතයක්. Thank you. විඳිනු මැනවි දේ හිතින් මාන්සලි හිඳි හිඳි කඳුලෙන්ව ඇවිදින් නිවාදමුවේ මෙසේ පීඩා නොබිඳිනු මැනවි කඳුල සතුටට කඳුල වේදනාවටත් කඳුල. මේ ප්‍රේමකී දල්විස් කඳුල අමතමින් තමයි මේ කියන්නේ. සිතින් මා නොසැලී හිදිද්දී කඳුල නුඹ ඇවිදින්. නිවා දැම්මේ නිතේ පීඩා නොවිඳුණු මැනවි. කඳුල අමතා කරන කතාව. කවියෙකුට අජීවී වස්තුවක් එක්කත් කතා කරන්න පුළුවන්. අර කවියෙකුට තියෙන බලපත්‍රය නිසා අජීවී වස්තුවක් එක්ක කතා කරන්න පුළුවන්. වචන හුවමාරු කරන්න පුළුවන් සංවාදයකට එළමෙන්න පුළුවන් ඒකනේ මේඝදූතය මේඝදූතයේදී කාලිදාස මේ අජීවී වලාකුලක් අතේ සංදේශයක් කියුවේ ඒ වගේ විශේෂ වරමක් තියෙනවා කවියෙකුට ඒ වරම තමයි ප්‍රේමකී දවස් මෙතෙන්දී භාවිත කරන්නේ මේ වයලීනේ අහන්න මං හිතන්නේ ඔබ මුසපත් කරා කියලා මොකද ඔබ වයලීනයට පෙම්බන්නපු කෙනෙක් හැටියට මේ ස්ටැන්ලි පීරිස්ගේ මේ සංගීත රචනාව සහ සංගීත සංයෝජනයේ අපූර්වත්වයක් තියෙනවා නේද? ඇත්තට මම මේ හිතේ තියාගෙන හිටපෙකමයි උනා කිව්වේ. ඔව් වයලිනේ අහගෙන ඉඳලා මම බැලුවේ මේ අර සාමාන්‍යයෙන් වාද්‍ය වෘන්දයක නම් නිකන් මේ ගායකයා කියන එකම තමයි එකතු වෙනවා සොරෙන්. මේක එහෙම නෙමෙයි. මේකේ ප්‍රකාශනයක් කතා කරනවා වයිලින්. සිතාර්ගක් තිබුණා. මේ අර කතා කරනව ප්‍රකාශනීය ගුණයක් එකතු කරලා තියෙනවා. ඒකෙන් මම කියන්නේ බොහොම අර්ථවත් විදිහට සංගීතය පාවිච්චි කරපු තැනක්. ඔය දැන් ප්‍රේමකීර්තනගේ වචනයෙන් කියන දේ වචනයෙන් කියා ගන්න බැරි වෙච්ච ටික ඒ ඌන පූර්ණේ සිදු කරන්නේ මේ අපූර්ව වයලින වාද්‍ය ඛණ්ඩය. අපි තව ගීතයකට අමු ප්‍රේමකීර්තන රචනා කළ ගීතයක්. ඔහුගේ මේ පදවල කොයි විදිහකද කියලා අපි විමසා බලමු. අතකද හමුවා මා ඈත බවේදී මතකද හමුවා දෙවනේ දිගාවී පිපිර කාලේ සෙවනේ දිගවිල පිපිර කාලේ සෝකල් ගිලවෝ මහද සංකානේ ඒ සීලස දැල්කෝ කොහෙතෝ පාවුවා මා ඈත බවේදී මතකද හමුවා මා ඈත බවේදී මතකද හමුවා සෑම වූ ආලෝකේ නිරනවා සිය දැසම වූ ආලෝකේ ඉල්මාදාලෝක උනාරාම ඒසීන විමානේ සනසුම තේරේවා මා ඈත භවේදී මතකද හමු මා ඈත බවේදී මතකද හමු වියෝවුණු පෙම්වතියගෙන් අහනවා මා ඈත බවේදී මතකද හමු වූවා බොහෝ පෙම්වතුන්ට උදේ හමු වෙලා හවස අමතක වෙන කාලේ මෙව අහනවා ප්‍රේමකී දල්ලිස් මා ඈත භවයේදී මතකද හමු වූවා මේ කාලය ආයේ ඔබට සිහි වේවා. ඒ වියෝදුකින් කියන වදනක්. විශාරද අරවින්ද කියන්නේ මේ ගීතයේ මේ තනු නිර්මාපකයා අපේ මේ පරිගණකයේ සඳහන් වෙන්නේ නැහැ. මට හිතෙනවා කිසියම් ශාස්ත්‍රීය ගුණයක් මේ තනුවේ තියෙනවද කියලා. හරිම සංකීර්ණ තනුවක් එක එක පාදවලට එකතු වෙලා තියෙන ස්වර සංකල්පය පුදුමාකාරයි ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ අර දාර්ශනික ඈත පෙර භවයක ඒ තරම් දුරට ගෙනියන ඒ අදහස හොඳට මේ මූර්තිමත් වෙනවා. ඔව් මම හිතන්නේ මොහිදින් බෙග් අපේ සරල ශාස්ත්‍රීය ගායනයේ හසල හැකියාවක් තිබුණු කෙනෙක්. මම හිතන්නේ මේ ගීතය ඉතාම අපූර්වට ගායනා කරනවා. අපිට අපූර්ව රසයක් ගෙන දෙනවා මේ ගීතය. ඊළඟට අපි තෝරගත්තේ තවත් ගීතයක්. ප්‍රේමකීත අල්විස් ජීවිතයේ විවිධ හැලහැප්පීම් කම්කටොළු ගැන අපූර්ව ගීත ලියපු කෙනෙක්. ප්‍රේමයේ సౌందර්යය ගැන වගේම ප්‍රේමයේ කටුක බව වේදනාත්මක බවත් බොහෝ ගීතවලට ඔහු වස්තු කරගෙන තියෙනවා. මානි බුලත් සිංහල ගායනා කරන ගීතයක් මේ. Jody. හිතන්නේ මුළු ගීතයම අපිට ශ්‍රවණය කරන්න ඉඩ කඩ නැහැ. ඔබ කොතෙකුත් නිරන්තරයෙන් අහන ගීතයක් ඔස්ටින් මුණසිංහ මේ සංගීතය නිර්මාණය කරේ මාල්ලී බුලත් සිංහල ගායනා කළේ. අදත් ජනරන්ජන ගී වැඩසටහනට සුපුරුදු පරිදි සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද, තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර, නිෂ්පාදනය කළේ සුරීකා පෙරේරා. මම ඔබ ඇමතු තිරකරත්න කුරියට බණ්ඩාර. Thank you. වෙලා පස්සරෝ දෙකයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවයයි. එෂියන් පුවන් අනුග්‍රහය දෙම්බරි ලංකාවේ අංක 1 QST RB 500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට දෙම්බරි දේශීය කුටලකන අපගේ ශක්තිය හැම දෙයක්ම අඩුවක් නැති බඩු මිල ඉතා අඩු අනර්ගත්වයෙන් පිරි අපේ සතස අපිම රැක ගන්න ඕනේ ලංකා සතස රටටත් ලාභයක් ඔබටත් ලාභයක් එසන් පුවත් සමගින් මම ප්‍රේදර්ශන සමන් කුමාර මුලින්ම දේශීය පුවත කෘෂිකර්මාමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇති අපි වවලයි අපි කන්නේ කඩිනම් කුෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් පිළිසකර කිරීම සඳහා වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ පළමු අදියර යටතේ වැව් 370ක් පිළිසකර කෙරේ. ඒ යටතේ මාතලේ ඉරියගොල්ල වැව හා පල්ලේපොළ බොවේ රුව වැව පිළිසකර කිරීමේ කටයුතු හෙට ආරම්භ වේ. දැන් පිටිස්පුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක කඩු කරමින් උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික මිසයිල් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් උතුරු කොරියාව තවමත් කිසිදු ප්‍රකාශයක් කර නැත. දැන් ක්‍රීඩා පුවත. මහනුවර බෝගම්පිටියේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරඟාවලියේ අවසන් දිනයේ අදයි. කණ්ඩායම් 460ක් තරඟාවලියට සහභාගී විය. නිලඟ පැයපුවත් ප්‍රකාශ සවස 3ට බලාපොරොත්තු වෙමු. බාසුන්නැහි කියාපු විදිහටම අපේගේ ශක්තිමත්ව හදනවා වගේ. මහත්යෝ ගෙදරක පාට වෙනස් කරන්න පුළුවන්. ගාන තීන්ත වෙනස් කරන්න පුළුවන්. දාන කම්බි වෙනස් කරන්න බෑනේ. ඒකයි මම හැම විටම මෙල්බන් වානේ කම්බිම තෝරගන්නේ. දෙවිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය කුටලගල අපගේ ශක්තිය. පුංචි කාලේ නිවාඩුවක් ලැබුණ ගමන් අපි මුළු පවුලම සීයලගේ ගෙදර යනවා. සීයට ඊට වඩා සතුටක් නැහැ. සීයා එයාගේ කාරකෙන් මාවත් දාගෙන සතුටට යනවා. ඒ අපිට හොඳට සලකන්න. ඒ පුරුද්දට අම්මයි තාත්තයි අපේ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් ගන්න ගියේ සතුටට. ලංකා සතුට රටට ලාභයක්, ඔබට ලාභයක්. වෙනම පස්සරු දෙක පස්සේ විනාඩි 3යි. පුංචි කාලේ නිවාඩුවක් ලැබුණ ගමන් අපි මුළු පවුලම සීයාලගේ ගෙදර යනවා. සීයාට ඊට වඩා සතුටක් නැහැ. සීයා යාගේ කාරකින් මාවත් දාගෙන සතුටට යනවා. ඒ අපිට හොඳට සලකන්න. ඒ පුරුද්දට අම්මයි තාත්තයි අපේ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් ගන්න ගිය සතුටට. ලංකා සතුට රටට ලාභයක්, ඔබටත් ලාභයක්. මදුරු විෂ භයානකයි. මදුරු වදින් මිදෙන්න සිද්ධාලේප මොසවේ සමමතු පිට හෝ ඇඳුම් මතු පිට ස්ප්‍රේ කරන්න සමට අහිත කර නැත. සෑම වෙනස සැලකම ඇත. ස්වාභාවික මදුරු ආරක්ෂණය සිද්ධාලේප මොසවේ. අනාගතයට විනාඩියක්. කෘෂිකර්ම අමාත්‍යාංශය ඉතිහාසෙ වැඩිම මුදලක් ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කරන ලද කාල පරිච්ඡේදය මේ යහපාලන ආණ්ඩු කාල පරිච්ඡේදය කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ඒ සඳහා අපි පෝර සහනාධාරය සඳහා පමණක් මිලියන 33000ක මුදලක් ලබා දෙනවා. ඒ වගේම භෝග වර්ග 6ක් වගා කරන ගොවීන් වෙනුවෙන් මිලියන 5228ක් ඒ ගොවි ජනතාවගේ ගාස්තුව රක්ෂණයට ලබා දෙමින් හෙක්ටයාර් එකකට ලක්ෂයක රක්ෂණයක් අපි ලබා දෙනවා. අපි ඒකට කියන්නේ බය නැතුව වගා කරන්න. එයාගේ අවදානම රජය අපි බාර ගන්නවා.

මෙම පාඨමාලාවේ මීළඟ කණ්ඩායම සඳහා පාඨමාලා ආරම්භය 2018 අගෝස්තු මාස 4 වෙනිදා සෙනසුරාදා. චේත්‍රයේ සිටින සහ ආධුනිකය සඳහා සැකසූ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශනවලින් සමන්විත මෙම පාඨමාලාව ගුවන් විදුලියේ ප්‍රවීණ දේශක මඩුල්ලක් මගින් බෙහෙවනු ලැබේ. පාඨමාලා කාලය සතියන්ත දින 20යි. පාඨමාලා ගාස්තුව රුපියල් 32000යි. ඔබත් මෙම ක්ෂේත්‍රයට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන සිටිනම් අදම අයදුම් කරන්න. පාඨමාලාව අවසානයේ ගුවන්විදුලි සංස්ථා මුද්‍රාව සහිත වටිනා සහතිකයක් පෙරදැනේ. විමසීම් ඉංජිනේරු පුහුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථනයේ නම තන සුසන්ත 0714 760 364. මතින් නිදහස් රටා ජීවිතය මනරම් මකින් හිතවත්නම් මම ප්‍රාදේශීය ලේකම් කොණ්ඩසාලේ සමන්තිනාගහට එන්න රටේ හැම තැනකම මතින් නිදහස් රටක් වෙනුවෙන් කැප වෙන සුවිශේෂී පිරිසක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ඒ පිරිස හදවතින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා රටේ මෙවැනි පුණ්‍ය කර්මයක් එහෙම නැත්නම් මෙවැනි ජාතික වැඩසටහන් ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු අතරට ගිහිල්ලා සුවිශේෂී කාර්යභාරයක් කරයි කියලා. ඒකට හේතුව තමයි මෙයින් පීඩාවටපත් වෙන දරුවන්, ඒ වගේම කාන්තාවන් ගෙවල් වල බොහෝ දුක් විඳින පිරිසක් ඉන්න බව අපිට දැනුණා. ඒ අය අපිට ඉදිරිපත් වුණා. ඒ අය කතා කළා. ඒ අයගේ දුක අපිට කිව්වා. ඒක නිසාම මත්ද්‍රව්‍ය ජාතික නිවාරණ වැඩසටහනත් එක්ක අපිට පුළුවන් වුණා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධන බලකායත් එක්ක තොරතුරු ලබා දීමට ඉදිරිපත් වේ. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදී අපිට බොහොම සුරක්ෂිත අනාගතයකට ලොකු ඈත කාලයක් නෑ කියලා. හැබැයි ඒක අපි හැමෝම යුතුයකමක් විදිහට ඉෂ්ට කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකය වෙතින් ඔබට සිතන්නට යමක්.